ලංකාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා එක්ව নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නවවන සතියේ පළවන දේශනාව ලෙසින් අද අද ස්වාමීන් වහන්සේ අපව මේ සතිය පුරාවටම අපව දැනුවත් කරන්නේ ඡන්ද පෙරදිපාදයේ පිළිබඳව. ඉතින් ඒ අසුරෙන් මේ පළමු දේශනාව නවවන සතියේ පළමු දේශනාව අප සැම කෙරෙන්නේ සිටින්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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට සකස් කරගන්න ඕනේ කියලා අපි හැමදාමත් නිබඳව නිරතුරුව සඳහන් කරලා තියෙනවා. ඉතින් අද ඉඳලා පටන් ගන්න මේ සතිය අපි බලාපොරොත්තු වෙන්නේ උත්සාහ කරන්නේ ඊටාම වටින ධර්ම කාරණාවක් අපේ මනසෙන් නැగిලා එන විදිහට සකස් කරගන්නට අපිට අපි හැමදාම කතා කරන්න අපි වෙනස් වෙන්න ඕනේ කියලා. අපි හැමදාමත් වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය හැම නිමේෂයකම වෙනස් වෙනවා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක තියෙන වෙලාවක අපිට නිවැරදිවම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. නිවැරදි වෙනසකට භාජනය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකයි බොහෝ ධර්ම ශ්‍රවණය කරපු අපි දැන් මේ ප්‍රායෝගික වැඩ පිළිවෙලකට අවතීන වෙලා තියෙන්නේ කරන්න ඕන දෙයක් ගැන. මං කිව්වා බොහෝ ධර්ම කරුණු මටත් අමතක වෙයිද කියලා මට බය හිතෙනවා. ප්‍රායෝගික වැඩ පිළිවෙල පැත්තක තියලා එක දිගට බණ කියයිද කියලා මේ එහෙම නොවි අපි කරන්න ඕන දෙයක් කතා කරන්න ඕනේ සරලව හිතා සරලව කරන්න ඕන දේ. මොකද මේක දෙවෙනි පියවර බණ කිව්වේ නිවන් මාර්ග දේශනා මාලාවේදී. ඒක දැන් තියෙන්නේ අපි ආපහු හැරිලා බලලා කොච්චර හරි ගිහිල්ලාද කියලා බලලා ඒ හරි ගිහිලා නැත්තම් හරි ගිහිලා නැත්තම් හරි ගස්ස ගන්න ඕනේ. හරි ගිහිල්ලා තියෙනවා නම් ඇද්ද කියලා බලන්න ඕනේ. බලලා නිවැරදිව අපේ පැත්ත සකස් කරගන්න ඕනේ. දැන් අපි අභිධර්මය ගැන සාකච්ඡා කරපු නිසාවෙන් අපිට දැන් මේ සමහර දේවල් තේරුම් ගන්න අර්ථ දක්ව ගන්න පහසුවකුත් තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඡන්ද ඉද්ධිපාදය උපදවා ගැනීම සඳහා කරන මූලික වැඩපිළිවෙල පිළිබඳව. ඉද්ධිපාදයේ උපදින්නේ ඇත්තටම සිද්ධිපාදේ කියන්නේ සිද්ධිය කියන්නේ සිද්ධියක් පාදේ කියන්නේ ඒකට පාදක වෙන දේ එතකොට ඉද්ධිපාදේ කියන්නේ යම් සිද්ධියක් සිද්ධ වෙන්න මූලික වෙන දේවල් ඒ වයින් ඉද්ධිපාද හතරයි ඡන්ද ඡන්ද චිත්ත විරිය සීමන්තා කියලා එතකොට මේ හතරෙන් පළවෙනි එක ඡන්ද එතකොට ඡන්දය කියලා කිව්වහම පළවෙනියම කියන්න ඕනේ බොහෝ දෙනා නිකන් මේ සාමාන්‍ය සාමාන්‍ය ජනයා කතා කරනවා කිසි දෙයක් නොදැනගෙන අර්ථ දක්වන ඉතා පල්ලෙහා ඉන්න අය ඒකම පල්ලෙහා කියලාම කියන්න ඕන මොකවත් දන්නේ නැතුව මොකවත් හොයන්නේ නැතුව විවෘතව විමසන්නේ නැතුව ඔහේ කියන නිවන් දකින්න තියෙන කැමැත්ත අයින් කරන්න කියලා. නිවන් දකින්න තියෙන කැමැත්තත් අයින් කරන්න ඕනේ නේ කියලා කියනවා. හරි ඒක තණ්හාවක් නේ කියලා කියනවා. මේ තණ්හා පුදි බැඳගෙන කාර උඩක් තියාගෙන ඔළුව උඩක් තියාගෙන අතිනුත් එල්ලගෙන හැම පැත්තෙම තණ්හාව එල්ලගෙන කියනවා නිවන් දකින්න තියෙන තණ්හාව නිවන් දකින්න දෙන කැමැත්ත අයින් කරන්න ඕනේ කියලා. මම කිව්වේ අපි අභිධර්මයේ කතා කිරීමේ තියෙන වටිනාකමක් තියෙනවා. ලෝභය කියන්නේ අකුසලයක්. අකුසල চৈতසිකයක් ගණයටයි වැටෙන්නේ. ලෝභය කියන එක. ඒත් ලෝභයත් එක්ක මෝහය, අහිරිකය, අනුතප්පේ, උද්ධච්චය කියන ඔක්කොම පහළ වෙනවා. එහෙනම් ලෝභයත් එක්ක නිවන් දකින්න කොහොමත්ම බෑ. එහෙනම් ලෝභය අයින් කරන්න ඕනේ. නිවන් දකින්න තියෙන ලෝභයක් තියෙනවා නම් ඒ ලෝභ ලෝභ ලෝභයෙන් කරන දෙයක් තියෙනවා නම් ඒක අයින් කරන්න ඕනේ. කැමැත්ත කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක් ප්‍රකීර්ණක චෛතසිකය කියුවහම ඒක වැටෙන්නේ විතක අකුසල පැත්තට විතක කුසල පැත්තට අයි අකුසල් වැඩ කරන්නත් කැමැත්ත තියෙනවද නැද්ද තියෙනවා කුසල වැඩ කරන්නත් කැමැත්ත තියෙනවා ඒකත් ප්‍රකීර්ණක චෛතසිකයක් කියලා කිව්වේ මතක ඇති අපි චෛතසික ගැන කතා කරද්දී කිව්වා කවුරු වගේද කපටි යාළුවා වගේ කියලා නේද කපටි යාළුවා කියලා කිය කපටි යාළුවාගේ වැඩේ මොකද්ද අපි හොඳ වැඩේ කරනකොට ඒ පැත්තට උදව් කරනවා නරක වැඩේ කරනකොට ඒ පැත්තට උදව් කරනවා එහෙනම් ඡන්දය කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් එහෙනම් නිවන් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙලේ ඉහළින්ම ඉන්න එකක් තමයි නිවන් දකින්න තියෙන කැමැත්ත කියන එක හරිද එහෙනම් ඒකට වැටෙන්නේ කොයි පැත්තටද කුසල පැත්තටයි ප්‍රකීර්ණන චෛත්‍යයේ කුසල පැත්තට යනවා හරි එහෙනම් දැන් මේ ප්‍රශ්නේ කරන කලින්ම ඉවරයි දැන් අපි බලන්නේ මම කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියලා. එතකොට මේ හතරෙන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේක ගැනයි. ඡන්දය ගැනයි. හැබැයි තව සති හතරක් හතර ගැන පිළිවෙලට කතා කරන්නේ නැහැ මොකද ඉස්සෙල්ලා මේක කරන්න ඕනේ. කරනකොට ඊට පස්සේ අපිට තේරෙයි මොකද්ද කරන්නේ කෙරෙන්න ඕනේ කියලා. ඒකින්ද අපි ඡන්ද ඉද්ධිපාදය ගැන මේ සතිය කතා කරන්නේ. දැන් ඉද්ධිපාදය කියන්නේ මේ සිද්ධිය සිද්ධ වීමට සිද්ධ වෙන වෙලාවේ වැඩෙන දේ එහෙනම් ඉර්ධිපාදේ වැඩෙන්නේ ඉර්ධිපාදය කියන එක වැඩෙන්නේ මොනවා නිවන් දැකීම පිළිබඳව අවශ්‍ය සාධකය සම්පූර්ණ වෙන්නේ ඒක වර්ධනය වෙන්නේ කොතනදද මාර්ග සිතේදී ඉන් මෙහා ඒකට අවශ්‍ය කරන පූර්ව ධර්මතා තමයි අපි වර්ධනය කරන්නේ හරිද කොහොම වුණත් කමන්නේ අපි ඉස්සෙල්ලාම අපිට දැනට තියෙන தත්ත්වය ගැන විමසලා බලන්නයි ඕනේ ප්‍රායෝගිකව මගේ ජීවිතය ගත්තහම අපි සාමාන්‍ය දවසක ජීවත් වෙන දවසක් ගන්න දවසක් සතියක් මාසයක් ගන්න කොහොම හරි කරලා කෙරෙන්නේ කොහොම හරි කරලා කෙරෙන්නේ මොකද්ද කියලා බලන්න මේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා අම්මෙකුට මේ දරුවෝ තුන්දෙනාම හරි වැඩේ කියන්නේ එකම දවසේ උදේට එන්න කියලා. අපි තුමු කිලෝමීටර් 10ක් ඈතින් ඉන්න තුන්දෙනාම ඉන්නේ සමදුරින් එක්කෙනෙක් වම් පැත්තේ 10කින් ඉන්නවා දකුණු පැත්තේ 10කින් ඉන්නවා තව පැත්තක 10කින් ඉන්නවා දැන් ඔක්කොම සර්ව සමයි කර්ම කියන්නේ උදේම කතා කරලා අම්මටයි තාත්තටයි දෙනවා දරුවෝ තුන්දෙනාම තුන්දෙනාට තුන්දෙනා දන්නේ ලොක්කක් කතා කරලා කිව්වා එන්න කියලා මන්දුමියත් කතා කරලා කිව්වා පොඩ්ඩක් කතා කරලා කිව්වා අද උදේ අරට අපේ ගෙදරට ඇවිල්ලා යන්නකෝ අම්මේ කියලා දැන් අම්මයි තාත්තයි චූටික් කරනවා තමයි වැඩි කැමති ඒක වෙනම කතන්දරයක් දැන් තුන්දෙනාම එකවර කිව්වා දැන් කොහෙද යන්නේ දැන් කොහෙද යන්නේ? කොහොම හරි වක්‍රව හරි මොනව හරි කියලා හරි නිකන් වැරදීමකින් ගියා හරි කියලා කොයි පැත්තටද යන්නේ? ඔව් වැඩියෙන් කැමති කෙනාට පැත්තට. නේද? ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. එහෙනම් අපි ඕක හරිද කියලා බලන්න හැම වෙලෙම අපි මොනව හරි දෙයකට කැමැත්ත වැඩිපුර තියනවා නම් කැමැත්ත වැඩිපුර තියනවා නම් ඒක කෙරෙන ගතිය තියනවද නැද්ද? නේද? වැඩ කීපයක් කරන්න තියෙද්දී අපිව පෙළඹෙන්නේ අත්‍යවශ්‍ය වෙනකොට අකමැත්තෙන් හරි අනිත් එක කරනවා. දැන් විභාගයක් ඉට්ටු වෙනකොට රූපවාහිනියෙන් අයින් වෙනවා. අකමැත්තෙන් අයින් වෙන්නේ. හරිද? නමුත් සමතත්වයේ තියෙනකොට වැඩියෙන් කෙරෙන්න පෙළඹෙන තත්වයේ තියෙන්නේ වැඩියෙන් කැමැත්ත තියෙන කෙනා. කැමැත්ත කියන දේ අපේ හිතේ යෙදෙනවා නම් යම් වැඩක් කරද්දී ඒ වැඩේ කෙරෙන්න තියෙන ඉඩකඩ වැඩි. අවශ්‍යතාවය කියන්නේ කැමැත්ත නෙවෙයි. නේද? ඒතර අවශ්‍යතාවයත් එක්ක කැමැත්ත තිබුණොත් ඒ වැඩේ බොහොම ඉහළින් යනවා මම මම හිතන හැටියට එනවා. නේද? අවශ්‍යතාවය තියෙන පැත්තට කැමැත්ත આવොත් දැන් ළමයෙකුට අවශ්‍යතාවය තියෙනවා ඉගෙන ගන්න ඕනේ. මොකද ඉතින් ජීවත් වෙන්න ඕනේ. හින්දා ඉගෙන ගන්න ඕනේ. කැමැත්ත නැහැ. ඉතින් මරන්න වගේ ඉගෙන ගන්නවා. හැබැයි කැමැත්ත ඇති වුණොත් ඉගෙන ගන්න පැත්තට ඒ ළමයා බොහොම පහසුවෙන් ඉගෙන ගන්නවා. නේද? හරි. ඔන්න එක. පළවෙනි එක. මේ අපි අපි අපිව පරීක්ෂා මම කියන්නේ බණ කියන්නේ නැහැ. ඔක්කොම තියෙන ප්‍රායෝගික වැඩක් වෙන්න ඕන මේක කියලා. සත්‍යයට තමයි ප්‍රායෝගික වැඩක්. එහෙනම් ඊළඟ ඊළඟ පරීක්ෂණය තමයි අපි අපි මේ මොකද්ද පරීක්ෂා කරන්නේ? අපේ මනස පරීක්ෂා කරන වැඩ පිළිවෙලක් මේ කතා කරන්න යන්නේ. දෙවෙනි කාරණාව තමයි දැන් අර දරුවෝ තුන්දෙනාටම කැමති දරුවෝ තුන්දෙනාගෙන් චූටි එක්කනට කැමති කියන්නේ මම. අම්මට තාත්තට වැඩියෙන් මතක් වෙන්නේ කවුද? දවසේ වැඩි වාර ගාණක් මතක් වෙන්නේ තුන්දෙනාගේ වැඩි කැමතියෙක් වෙනවා. නේද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපිට වැඩියෙන් මතක් වෙන්නේ කැමති කෙනාව. නේද? වැඩි කැමැත්ත තියෙන කෙනාව මතක් වෙන්නේ. ඊළඟට එහෙනම් දැන් කාරණා දෙකයි. එකක් තමයි කෙරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කැමැත්ත වැඩි නම් අනිත් එක තමයි මතක් වෙන වාර ගන්න වැඩි කැමැත්ත තියෙන දේ. කැමැත්ත තියෙන දේ මතක් වෙන වාර ගන්න වැඩි. කවුරු හරි හම්බුනහම දැන් දරුවෝ තුන්දෙනාගෙන් පොඩි එක්කෙනා ගන්න වැඩියෙන් කැමති. කවුරු හරි හම්බුනහම වැඩියෙන් කතා කරන්නේ කවුරු ගැනද? එහෙනම් කැමති තියෙන දේ ගැන අපි සාමාන්‍යයෙන් කතා කරනවා. වැඩිපුර කතා කරනවා කැමති තියෙන දේ ගැන. නේද? දැන් තුනයි. හරි. කාරණා තුනක් ඔය තුන ගැන විතරක් ඉස්සෙල්ලා බලමු එහෙනම්. අපි හොඳටම දන්නවා කැමැත්ත තියෙන දේ කෙරෙන ගතිය තියෙනවා. කැමැත්ත තියෙන දේ වැඩිපුර මතක් වෙනවා. කැමැත්ත තියෙන දේ ගැන වැඩිපුර කතා කරනවා කියලා. දැන් බලන්න ඒකායන මාර්ගය නිවන් දකින්න මොකද්ද? සතිපට්ඨානය. නේද? කියනවා ඒකායන මාර්ගය සතිපට්ඨානය කියලා. සතිපට්ඨාන භාවනාව. මේ යාළුවෙක් කෙනෙක් ගෙදර ආවම වැඩියෙන් කතා කරන්නේ සතිපට්ඨානය ගැන නේද? <laughs> නේද කොහොමද සතිපට්ඨානය වැඩුවද නැත්නම් මොනවද මේ දවස්වල කරන්නේ එතන කායානුපස්සනාවද කරන්නේ වේදනානුපස්සනාවද කියලා වැඩිපුර කතා කරන්නේ සතිපට්ඨානය ගැනද පළවෙනි ප්‍රශ්නේ එහෙනම් අපි ෆේල් නේද ඒක නෙවෙයි නම් එහෙනම් මගේ සතිපට්ඨානයට නිවන් දැකීම පිළිබඳ කැමැත්ත අඩුයි එහෙනම් හරි තැනටම බෙහෙත් දෙන්න ඕනේ අපි හරිම තැනට බෙහෙත දෙන්න ඕනේ හරිද නැත්නම් මේක කෙරෙන්නේ නැහැ වැඩි ඊළඟට ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවසක නැත්නම් මේ මෑතක දැන් මේ බණත් අහන්න සූදානම් කරගත්තට මේ තියෙන කෙලෙස් ධර්මයන් අයින් කරලා නිවන් දකින්න ඕන කියලා මතක් වෙච්ච වාර ගාන කොහොමද දන්නේ නේද මතක් වෙච්ච වාර ගාන අපේ ගත්තොත් එහෙම නේද උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ගත්තාම දවස ගෙවල් ගැන දරුවෝ ගැන කෑම ගැන ශරීරය ගැන ඇඳුම් ගැන මේ ඔක්කොමත් එක නෑ නෑ නෑ නෑ නෑ නෑ මම නිවන් දකින්න ඕන නිවන් දකින්න ඕන නිවන් දකින්න ඕන නිවන් දකින්න ඕන කියන හැඟීම මේ වචන නෙවෙයි මේකෙන් ගැලවෙන්න ඕන මේක අතහරින්න ඕනේ කියලා ඇති වෙන මතක් වෙච්ච වාරගාන අනුව Tamanට හිතාගත්ත හැකි කොච්චර කැමැත්තක් ඉපදලා තියෙනවද කියලා නේද ඊළඟට ඊටත් වැඩිය වටින දේ තමයි නිවන් දැකීම සඳහා කළ යුතු දේ කළ යුත්තේ කැමැත්ත කියන එක වැඩි නම් මතක් වෙනවා. හැබැයි කැමැත්ත වැඩි වුණාට වැඩක් කෙරෙන්නේ ඊටත් වැඩි කැමැත්ත වැඩි නම්. වැඩේ කෙරෙන්නේ කැමැත්ත ගොඩක් වැඩි නම් නැත්නම් හිත හිත ඉන්නවා. නේද? සාමාන්‍ය වැඩක් කෙරෙන්නේ අපි කැමැත්ත ගොඩක් වැඩි නම් නැත්නම් හිත හිත ඉන්නවා. අඩු වෙවි ඉන්නවා කැමැත්ත තිබ්බර කරන්නේ එහෙනම් බලන්න නිවන් දකින්න මම ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවසේ මොනවද කරේ නේද මොනවද කරේ කියලා අහුවොත් බොහෝ විට මම භාවනාත් කරලා භාවනා කරනකොට මම භාවනා කරලා තමයි නම නිවන් දැකීම අරමුණු වෙන්නේ හුඟක් අයට දැන් මේ කෙලෙස් සම්පූර්ණයෙන් අයින් කරගන්න කොහොමද දැන් භාවනා කරලා ඉවරලා පොඩි සහනකින් නැගිටිනවා අද යන්තම් ටිකක් වෙලා කරගත්තා කියලා නමුත් මේක නිවනට හේතු වුණාද කියලා බලන්නේ නේද අපි හරියට පරීක්ෂා කරලා බලනවා හරියට විමසනවා කරුණු නේද ඒ ඔක්කොම කරන්න කැමැත්ත තියෙනවා නම්. මේකට අපි පොඩි උදාහරණයකින් යන් ආයසරයක්. හරිද? මොකද අද කරන්නේ හදන්නේ දැන් මේ. සඳුදා දවස කියන්නේ අපි වැඩ පටන් ගන්න දවස. හ්ම්. බණ ඇහුවද නිකන් නෙවෙයි ඒක ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. මේක පාඨමාලාවක්. දැන් සති 8ක් ගෙවුණ පාඨමාලාවේ. නේද? එහෙනම් වැඩ දැන් මේ මේ සති 8 කියන විදිහට වැඩ කරා නම් යම් විදිහකින් ලොකු වර්ධනයක් ලග්මයිත්‍ය ගැන කතා කරා. අසුබය ගැන කතා කරා. එතකොට ඒ වගේ බොහෝ දේවල් මරණ සතිය ගැන කතා කරා. සති සම්පජානනය ගැන කතා කරා. සත්‍යේක්ෂාව ගැන කතා කරා. බොහෝ දේවල් සාකච්ඡා කරා. පන්සිල් ගැන කතා කරා. හොඳයි. මම යනවා යාළුවෙක්ගේ ගෙදරට. යාළුවෙක්ගේ ගෙදර ගියාම මම දකින රූපවාහිනියක්. ඒක පුළුල් තිර මොනවා හරි මොනවා හරි දෙ තියෙන නේද? පැතලි තිර මොනවා හරි ලොකු වැඩ ගොඩක් තියෙන එකක් දකිනවා. අපේ ගෙදර තියෙන එකදී බොහොම ලස්සනයි. මට කැමැත්තක් උපදිනවා. කැමැත්තක් උපදිනවා මේක ගන්න ඕනේ කියලා. ලෝභකමකුත් උපදිනවා ලෝභකම වෙනම එකක් කැමැත්ත වෙනම එකක්. හරි නමුත් අපි කැමැත්ත ගැන මේ කතා කරන්නේ. කැමැත්ත ඉපදුනාට පස්සේ මේ යාළුවා මෙතෙන්ට ආපු ගමන් මම මොනවද අහන්නේ? මේක කීයද මේක කොහොමද මේක මේවා මේවට වොරන්ටි ගැරන්ටි තියනවද මේවා ගෙවන්න ගන්න තියනවද ඔක්කොම අහනවා නේද අහනවා නෙවෙයි අහන தත්වෙට හිත පත්තන ඒ වැඩේ කරේ කැමැත්ත කැමැත්ත නේද ඊට පස්සේ මම මගේ එන්න පටන් ගත්තා දැන් බස් එකේ හරි මගේ වාහනයක හරි යනවා එනකම මම මොකද කරන්නේ අර අහගත්තු දේවල් ඔක්කොම පෙළ ගස්සනවා නේද පෙළ ගැස්සෙනවා ඒ පෙළ ගැස්සෙන්නේ කුමක් හින්දාද? ඒ සිද්ධිය මොකද්ද උතන? මගේ ආලින්දේ මගේ කැබිනට්ටේ උඩ ඒ වගේ ටීවී එකක් ගෙනත් තබා ගැනීම කියන සිද්ධිය තමයි දැන් මේ සිද්ධ වෙන්න යන්නේ. ඒ සිද්ධිය යටින් දුවන වැඩපිළිවෙල තමයි කැමැත්ත. හරිද? දැන් ඒ සඳහා මම එන ගමන් බලනවා මෙච්චර ගාණක් කිව්වා මෙහෙලු මේවා තියෙන්නේ මගේ ළඟ මෙච්චරක් තියෙනවා මට මෙච්චරක් ඉල්ල ගන්න පුළුවන් මගේ රත්තරන් බඩු ටික මෙච්චරක් වටිනවා හරිද? නේද? ගන්න තියෙන අය වගේක් තියෙනවා ඔක්කොම පෙළ ගස්ස ගන්නවා. යන විදිහ ඔක්කොම පෙළ ගැහෙනවා. හරි? මේ පෙළ ගැසීමත් එක්ක මොකද වෙන්නේ? ඊළඟ අවස්ථාව තමයි නේද? මම නිකන් එහෙම කියන්න දැන් ඔක්කොම සැලසුම් හැදෙනවනේ. මම හෙට අතෙන්ට යනවා, හෙට මෙතෙන්ට යනවා සැලසුම් හැදෙනවා දැන්. ඒක ඔක්කොම ඇත්තට වෙනවද නැද්ද? ඇත්තට මම පොඩ්ඩක් ඉන්නකො මම දැන් මේක පෙළ ගස්සන්න ඕනේ, තව චුට්ටකින් සැලසුම් හදන්න ඕනේ. නේද? ඒ මොකක්වත් කරන්නේ මේ එන එක එක දෙයක් මෙතන තිබ්බනම් වැඩේ අපේ මනසට අවශ්‍ය තැන හොයාගන්න ඉතිරි ටික වෙනවා. හරිද කැමැත්ත තියෙනවා නම් සැලසුම් හැදෙනවා කැමැත්ත තියෙනවා නම් කරුණ හොය වෙනවා නේද කරුණ හොයනවා ඒ කියන්නේ එතකොට දැන් නිවන් දැකීම පිළිබඳව කරුණ හොයනවද අඩුයි නේද අඩුයි නේද ගොඩක් අඩුයි හොයනවා හරිද නිවන් දැකීම ගැන කරුණු හොයනවාද කරුණු පෙළ ගස්සනවා අඩුයි නේද මීට වැඩිය කරුණු හොයනවා නම් ගොඩක් හම්බ වෙනවා අපිට නේද මට හරීම තියෙන සංකාවක් තමයි කර්ණමෙත් සූත්‍රයේ තියෙන කරුණු ටික හොයන්නේ මොනවද කියලා. ඒකේ උඩින්ම තියෙනවා නේද කර්ණියමත් කුසලේන යන්තම් සන්තම් පදං අවිසමෙච්ච නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන කුසලය වර්ධනය කරගන්න ඕන ඒවා කියලා. සක්කෝ විදසු ජුච්ච කියලා තියෙන ඒවා. ඉතින් ඒවා සජ්ජායනා කර කර ඉන්නවා කියෝ කියෝ ඉන්නවා. හ්ම්. එහෙනම් කරුණු හොයන්නේ නැහැ. ඇත්තටම මම හැමදාම කියන්නේ මනස සකස් කරගන්න කියලා ඒ හොයන தත්තටපත් වෙන්නේ නැහැ. හොයන தත්තෙට මනසපත් කරගත්තේ නැහැ. මම ආය ආය කියන්නේ ගෙවල් හැදුවා, ඉඩම් හැදුවා, මිදුල් හැදුවා, කොණ්ඩේ හැදුවා, මූණ හැදුවා, කෑම හැදුවා, ළමයි හැදුවා, මල් හැදුවා නේද? හදපේවා ගොඩයි. ඕනම දේ හැදුවේ නැහැ මොකද්ද? සිත. නේද? හිත හැදුවේ නැහැ අවශ්‍ය විදිහට. ඒක අමතක වුණා. හිත හැදුවට පස්සේ වැඩේ කෙරෙනවා කියන එක මේ මේ වචන දෙක විතරක් තේරුම් අරගෙන මතක තියාගත්තට නැති අද දවසටම මම අද ඉන්නේ වැඩ කෙර වැඩේ කෙරෙන්නේ මගේ අතින් මම මේ වැඩේ කෙරෙන විදිහ ඡන්දය හැදුවා නම් හිත හදනකම් ඡන්දය හැදුවා නම් කැමැත්ත විතරක් හැදුවා නම් ඉතිරි ටික අනිවාර්යයෙන්ම කෙරෙනවා මායකට තල් වෙලා යනවා කැමැත්ත පින පැත්තට තල් වෙලා යනවා එහෙනම් මට කරන්න තියෙන තැන හරියටම බෙහෙත් දාන්න ඕන තැන කොතනද කැමැත්ත මේකට ඔබවන එක දැන් බලන්න අර කරුණු විශ්ලේෂණය කර කර යනවා දැන් ටීවී එක ගැන. ඔන්න යාළුවෙක් හම්බ වෙනවා. හම්බ වෙනවා ඉක්මනට ඒකනේ දැන් කියන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ඒක තමයි කියන්නේ. දන්නවද මම දැක්කා ටීවී එකක් මෙන්න මෙහෙමයි. මම එතකොට කියන අයියෝ මම ඔක ගැන හොයලා බලලා තියෙන්නේ. ඔක බාලයි. ඔක ඒ ලස්සනට තිබ්බට මෙහෙමයි කියලා එයා ලොකු විස්තරයක් කියනවා. කිව්ව ගමන් මගේ කැමැත්ත නැති වෙනවා. නැති වෙන නැත්නම් ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ මම අර සැලසුම් හැදෙන එක එතනම නවතිනවා. නේද? කැමැත්ත නැති වෙච්ච ගමන් නවතිනවා. වෙන දෙයකට කැමැත්ත ගිය ගමන් මේ සැලසුම නවතිනවා. වෙන දෙයකට කැමැත්ත ගිය ගමන් මේක නැති වෙනවා. ආයෙ මතක් කරන්න කියන එක. වෙන දෙයකට කැමැත්ත ගිය ගමන් මේක නැති වෙනවා. හරිද? ඒ ගැන අපි කතා කරමු කැමැත්තට මොකද වෙන්නේ කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් වෙන දෙයකට කැමැත්ත යන්න නොදෙන්න ඕන ඒ ඒ වැඩේ කරන්න නම්. එහෙනම් මේ රූපවාහිනිය අර අපේ කැබිනට් එක උඩට ගේනවා කියන සිද්ධිය සිද්ධ වෙන්න නම් ඒක කෙරෙහි තියෙන කැමැත්ත මම අකණ්ඩව ඔන්න කැමැත්ත අකණ්ඩව තියාගන්න ඕනේ. කැමැත්ත අකණ්ඩව තියාගන්න ඕනේ. ඔක්කොම අත්‍යවශ්‍ය කාරණා ටිකක් මම මේ කියන්නේ. හරිද? කැමැත්ත අකණ්ඩව තියාගන්න ඕනේ. අකණ්ඩව තියාගත්තොත් වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගත්තොත් හරි මොකද වෙන්නේ? මේ වැඩේ සිද්ධ වෙන තුරු මේ කැමැත්ත තියෙන. එහෙමනම් තමයි යා හෙට උදේ නැගිටිනකොට කැමැත්ත තිබ්බොත් තමයි යා ගිහිල්ලා ඉක්මනට නේද සල්ලි ටික එකතු කරගන්නේ රත්තරන් බඩ ටික ගිහින් තියන්නේ තන හොයන්නේ ඔක්කොම කරන්නේ කැමැත්ත තිබ්බොත්. අන්තිම මොහොතේ හරි මිල දීලා ගන්න මේ ඔන්න වෙන්න කියලා හරි කැමැත්ත නැතුණොත් ඉක්මන නවත්තන වැඩේ. එහෙනම් ඇත්තටම අපේ ජීවිතේ අපි යන්න හැම වෙලේම උත්සාහ කරන්නේ කැමැත්ත තියෙන පැත්තට. කොහොම හරි නැති වෙලාව හදා ගන්නවා අපි. හිතට වංචා කරලා හරි නැති වෙලාව හදා ගන්නවද නැද්ද කැමැත්ත තියෙන පැත්තට? නේද? ඒක තමයි ඇත්ත. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අපේ පින්වත්නි කැමැත්ත තියෙන පැත්තට හැම වෙලෙම විමසීමක් නැතුව ඇදී ඇදී යන කට්ටියක් ඉන්නවා මේ දවස්වල හරියට ඕක කියනවා. හ්ම් කවුද? මිනිස්සු විතරක් නෙවෙයි. තිරිසන් සත්තුන්ගේ වැඩේ විමර්ශනයක් නැතුව කැමති පැත්තට ඇදලා යන එක. බලු පැටියෙක් ගන්නකො නේද පුදුම වැඩේ බලු පැටියෙන්ට පුදුම කරදරයක් මම කරන්නේ මේ දවස්වල දිගටම. ඇයි ඒ? ළඟම තියෙන දේ පේන්නේ හැම වෙලෙම අපි ගෙදර ඉන්න බලු පැටිය අරගෙන පූස් පැටිය අරගෙන සංසන්දනය කරන්න. එයාගේ වැඩේ මොකද්ද? එයා හැම වෙලෙම කොහෙද යන්නේ? කැමැත්ත තියෙන පැත්තට. කැමැත්ත තියෙන කැම තියෙන පැත්තට. කැමැත්ත තියෙන ස්පර්ශය තියෙන පැත්තට. කැමැත්ත තියෙන මිනිස්සු ඉන්න පැත්තට. නේද? එහෙනම් එයා කැමැත්ත අනුව ක්‍රියාත්මක වෙන කෙනෙක්. එයාට හොයාගන්න බෑ. එයාගේ මනසට හොයාගන්න බෑ. මට ඇති වෙලා තියෙන කැමැත්ත හරි කැමැත්තක්ද? වැරදි කැමැත්ත කියලා. කැමැත්ත ප්‍රකීර්ණ වෙලා ඉපිටියා. නේද? එයාට හොයන්න බෑ අකුසලයේ පිළිබඳ තියෙන කැමැත්තක්ද? කුසලයේ පිළිබඳ කැමැත්තක්ද කියලා. අපි නම් හැම වෙලේම හොයනව නේද? අපි නම් හැම වෙලේම හොයලා කුසල කැමැත්ත තමයි කුසල ඡන්දය තමයි වර්ධනය කරගන්නේ. අකුසල ඡන්දය ඉක්මනට කපලා දානවා. නේද? එහෙම හොයලා උසස් මනසක් තියෙන මනුස්සයා එහෙම හොයලා නිවැරදි පැත්තට තමයි කැමැත්ත හැරෙන්නේ නැත්නම් කාගේ තන්ට වැටෙන්නේ? අප්පෝ එහෙම කියන්න එපා. <laughs> ඒකයි කියන්නේ මම හැවදාම කියන්නේ අපිට පහරක් වදින්න ඕනේ. අපේ ඔළුවටම පහර වදින්න ඕනේ. මගේ ජීවිතයයි තිරසන් සත්තුන්ගේ ජීවිතයයි එතකොට එකම වගේද? එයාලත් ඇදිලා යන්නේ කැමැත්ත තියෙන පැත්තට මාත් ඇදිලා යන්නේ. එයාලා කැමැත්ත ගැන විමසන්නේ නැහැ. නමුත් මිනිස්සයා මට උපදින කැමැත්ත හරිද කියලා විමසා බලන්න තරම් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. දරුණු වැඩිද? දරුණු වැඩිද ප්‍රහාරය? නේද? දරුණු වැඩි වෙන තරමට හොඳයි නේද? දරුවන්ට තියෙන කැමැත්ත කුසල ඡන්දයක්ද අකුසල ඡන්දයක්ද? කුසල අකුසල වෙලා ඔහම නම් කුසල වුණා නම් කොහොම තියෙස්. <laughs> හොඳයි. කොහොම නමුත් කවන්නේ මේ මේ ගැන බොහෝ වාරයක් හිතලා වැඩ කරමු අපි. එහෙනම් දැන් හදන්න වෙනවා. එහෙනම් යම් කිසි විදිහකින් පළවෙනි පියවර කැමැත්ත හදාගන්න විදිහ. එතකොට කැමැත්ත හදාගෙන මදි. මම නිකන් අහන්නම් මෙහෙම. ඇත්තම මම මේ ගෝර බීර සංසාරයෙන් අයින් වෙන්න ඕනේ. මේක වැඩක් නෑ මේක හරියන්නේ නෑ එපා වෙලා තියෙන්නේ කියලා නිවන් දකින්න ඕන කියලා ලොකු කැමැත්තක් ඇති වෙච්ච අවස්ථා නැද්ද? තියෙනවා. නේද? පොඩි කාලේ හරි කමන්න සමහර වෙලාවට ඔක්කොම දමලා ගහලා පැවිදි වෙන්න ඕන කියලා පවා හිතච්ච අවස්ථා තියෙනවා. නේද? මම නිකන් එහෙම අහන්නම්. ඒ ඔක්කොම ඉතින් මම අහන එකනේ වැඩේ කරන්නේ හැම වෙලේම. <laughs> එහෙම තද කැමැත්තක් ඇති වෙච්ච වෙලාවේ පොඩි පොඩි සැලසුම් හැදුවද නැද්ද? හැදුවා. ඒ වෙලාවේ තිබ්බ කැමැත්ත එක දිගට තිබ්බනම් අද මෙතනද නෑ නේද ඒ කැමැත්තට මොකද උනේ ටික ටික ටික ටික අඩු වෙලා ගියා අපි ඉස්කෝලේ ලංකාවෙන් පළවෙනි වුණා කියන්නකෝ පාසල් යන කාලේ කවුරුහරි අක්කා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි පොඩි කාලේ එදා මට ලොකු කැමැත්තක් ඇති වුණා ඊළඟ සැරේ මම තමයි මෙහෙම වෙන්නේ කියලා නේද හ්ම් ඒ වගේ දෙයකට කැමැත්තක් ඇති වුණා මම මේක කරනවා කියලා ඊට පස්සේ මම මොකද කරේ එදා ඉඳන්ම ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පොත් මේසේ අත් කරලා කොහොම පිළිවෙල කරලා දෙන්නම්කෝ වැඩේ කියලා පටන් ගත්තා. දවස් කීයද? ආය පාරණ ගන්නට වැටුණා. නේද? ඒ මොකද උනේ? ඒ ඇති වෙච්ච කැමැත්ත රඳව ගන්න බැරුව ගියා. එහෙනම් අපි ඊළඟ ඊළඟ අරමුණට ඊළඟ ක්‍රියාවට එනවා. පළවෙනි එක කැමැත්ත උත්පාදනය කරගත යුතුයි. දෙවෙනි එක උත්පාදනය කරගත්ත කැමැත්ත පවත්වා ගත යුතුයි. එතන තමයි අපිට ගොඩාක් අමතක වෙන්නේ. නේද? මහා බෝසත්ත්වයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහා බෝසත්ත්වයන් වහන්සේ කාලයේදී හිටපු හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම බෝධිසත්වවදී ඉද්දී මට සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳ කැමැත්තක් ඉපදුනා. මේ ඉපදිච්ච කැමැත්ත මේ ඉපදිච්ච කැමැත්ත යතා පූරේ තතා පච්චා යතා පච්චා තතා පූරේ යතා දිවා තතා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තතා දිවා පෙර යම්සේද පසුවත් ඒ විදිහටම තිබෙන විදිහට පසු යම්සේද පෙරත් ඒ විදිහටම තියෙන ආකාරයට පෙර ආකාරයටම පසු තියෙන විදිහට උදේ යම්සේද රාත් ඒ විදිහටම තියෙන විදිහට රෑ යම්සේද උදෙත් ඒ විදිහටම තියෙන විදිහට මොකද කරේ මං මේ කැමැත්ත පවත්වා ගත්තා පවත්වා ගත්තා අන්න අපි අද ජීවිතයට එකතු කරගන්න හදන ක්‍රියාත්මක භාවයට ගත යුතු ප්‍රබල කාරණා දෙකයි කැමැත්ත උපදවා ගන්න උපදවාගත් කැමැත්ත පවත්වා ගන්න කුසලය පිළිබඳ කැමැත්ත උපදවා ගත යුතුයි උපදවාගත් කැමැත්ත පවත්වා ගත යුතුයි මේක නිබඳව නිබඳව ළඟ තියාගන්න ඕන දෙකක් දැන් මොකද කරන්න ඕන කාමරේ ලස්සනට කියලා ගහන්න ඕක පේන තැනකින් හරි හැම වෙලෙම මතක් වෙන්න හැම වෙලෙම බලන තැනක තමන්ගේ දිනපොත තියෙනවා නම් දිනපොතක් පාවිච්චි කරනවා නම් මම කියලා තියෙනවා බෞද්ධ දිනපොතක් පාවිච්චි කරන අපි සතියක් කතා කරන වෙලාවේ දිනපොත ගැන නේද කාලය කළමනාකරණය කරන කරන ගැන ගන්න එක ගැන අපි කොහොමද බෞද්ධයා තමන්ගේ දෛනික චර්යාව සකස් කරගන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අපි තමන්ගේ අඩුපාඩු ලියලා තමන්ගේ තමන්ට අවබෝධ වෙන ප්‍රබල කරුණු ලියන්න පොතක් තියාගන්න කියලා මම ඉස්සරින්නම් කියලා තියෙනවා. හරිද බලන්න අද මේවා මේ කාරණාව ලියලා තිබ්බා කියන්නකෝ. මම අද පටන් අද දිනේ දාලා ලියනවා මම අද ඉගෙන ගත්ත ධර්ම කරුණ. හිතට වැදුනා ඒක. කැමැත්ත උපදවා ගන්න ඕනේ කියලා. ඒක පිළිබඳ ලියනවා. හෙටත් ලියනවා ඇත්ත මම මේ දේ කරා මට දැන් ටිකක් කැමැත්ත ඉපදිලා වගේ. මම දැන් මෙහෙම මෙහෙම කැමැත්ත කියනවා මේක පවත්වා ගන්න මේ දේ කළ යුතුයි කියලා සංවේදී සටහනක් කියලා තියෙනවා. සංවේදී සටහනක් කියලා තිබ්බොත් පසුව මම්ම බලනකොට මට මොකද හිතෙන්නේ? සීයේ ඉපදිච්ච තැන්ගේ නේද? නැත්නම් අපේ අත්තු දිනපොතේ මොනවද ලියන්නේ? ලොකු දුවලෑ ගෙදර ගියා. මං ආත්ම කෑම මං යනකොට හදලා තිබ්බා. නේද? බෑ නම මට හිතරි දෙන්න මෙහෙම එකක් කිව්වා. හ්ම් කියලා ඔය වගේ නිකම් මේ ඇලීම් ගැටීම් තියෙන ඒවා ටික කියලා පස්සේ ආයෙ බල බල ඉන්නවා. හ්ම් නේද මතකයක් අයින් කරන්න ඕන අපි අතීතයේ ලුහු ගඳින් අතීතයේ පන්නගෙන යන එක නවත්තන්න ඕන අපි අතීතයේ පන්න ගන්න ලියලා තියෙනවා ඉතින් ඒකින්ද ඒවා කරන්නේ නැතුව ජීවිතය සකස් කරගන්න බෞද්ධ දින පොතක් තමයි අරගෙන යන්න ඕන දැන් එළබෙන අලුත් අවුරුද්ද වෙනකොට අපි කොහොම හරි ඒක සකස් කරගමු නේද බෞද්ධයා දිනපොතක් අරන් යන්න ඕනේ ප්‍රත්‍යක්ෂ සමාජිකයෝ දිනපොතක් දිනපොතක් නඩත්තු කරන්න ඕනේ හරිද ඒක ලස්සන දිනපොතක් වෙන්න ඕනේ නිකන් බෑ දැන්ම ලෑස්ති වෙන්න කියවපුවාම කෙනෙකුට බණ පොතක් කියවවා වගේ වෙන්න ඕනේ හරි තමන් ආදර්ශ සම්පන්නව සිද්ධ කරපු දේවල් ඒකේ ලියන්න ඒක පින් පොත වගේ වෙනවා එතකොට හොඳයි. එහෙමනම් දැන් අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා. දැන් මතකද හැම වෙලෙම මතක තියෙන්න මේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන තැනට අවශ්‍ය කරන බෙහෙත දෙන විදිහ. මේක නැතිකමෙන් තමයි. නේද? මහා බෝසත්ත්වයන් වහන්සේ මේ මහා දිග ගමන එන්නේ කැමැත්ත කියන පාර දිගේ. කැමැත්ත කියන පදනම දිගේ. මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන කැමැත්ත දීපංකර බුදුන් දවස සුමේද තාපසයා වෙලා ඉන්න වෙලාවේ නොතිබ්බනම් අනිවාර්යෙන් ඒ හන්දියෙන් හැරෙනවා. මොකක්ද හන්දිය? සම්මා සම්බුද්ධත්වයේ කියන නේද? මේන් රෝඩ් එක මේ පැත්තට තිබ්බා අතුරු පාරක් තිබ්බා නිවන කියලා. නේද? ප්‍රධාන පාර තිබ්බ බෝධිසත්වයන් වහන්සේගේ හිතේ සම්මා සම්බුද්ධත්වයේ කියලා එතනින්ම නිවන කියලා දීපංකර බුදුන් දවස තියෙනවා පාර යන්න. එතකොට මේ පාර ගියා නම් ඒ වෙලාවෙම පහසුවෙන්ම වැඩේ ඉවරයි. මේ පාර හරිය දුෂ්කර එකක්. හරි. නමුත් හැරෙන්නේ කොහෙටද? හැරෙන්නේ කෙලින් පාර දිගේ මොකටද? මහා දුක් විඳගෙන නේද මේ ගමන එන්න ඕන හින්දා. නැත්තම් අර පැත්තෙන් යන්න තිබ්බා. එහෙනම් කැමැත්ත කියන එකයි මේ ගමන එවන්නේ. ඒ සඳහා තියෙන කැමැත්ත. එහෙනම් අපි නිවන් දැකීම සඳහා කැමැත්ත උපදවා ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? ඔන්න ඔය වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕනේ. එතකොට කැමැත්ත ඉපදිච්ච කෙනා ගැන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ කැමැත්ත ප්‍රබල වෙනකොට සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒක කියලා මෙන්න මම මේක උපදවා ගන්නේ කොහොමද කියලා කතා කරන්නේ. කැමැත්ත ප්‍රබල වෙනකොට පින්නත් අපිට ඒ කැමැති දේ මතක් වෙන වාර ගන්න වැඩි කිව්වා නේද? ඒ කැමැති දේට ප්‍රතිවිරුද්ධ ඒවා අමතක වෙන ස්වභාවයක් තියෙනවා නේද? අර කැමැති තියෙන දේ වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක නිවන් දැකීම පිළිබඳව කෙලෙස් අයින් කර ගැනීම තියෙන කැමැත්ත තියෙන තාකල් කාමචන්ද ව්‍යාපාද තින මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා යටපත් වෙනවා. හරිද? මේ කැමැත්තම මූලික කරගෙන එයාට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. කැමැත්ත මූලික කරගෙන කැමැත්ත නිසාවෙන්ම මොකද ඒ ප්‍රබල කැමැත්ත යාව අරගෙන බොහොම ඉහළට අරගෙන යනවා කෙලෙස් වලින් අයින් කරලා ඒ කැමැත්ත හින්දාම චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා හරි ඒ ඡන්දේ නිසාවෙන් උපදනා සමාධිය නම් කැමැත්ත කියන්නේ එකක් සමාධිය කියන්නේ තවත් එකක්. හරි මේ ඡන්දේ හේතුවෙන් උපදින සමාධියට කියනවා ඡන්ද සමාධි කියලා. ඡන්ද සමාධි ඊළඟට බලන්න කැමැත්ත ඉපදුනහම පින්වත්නි ඒ කැමැත්ත ක්‍රියාත්මක කරන්න අර එන අකුසල් යටපත් කෙරෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? වෙනත් වැඩ යටපත් වෙනවා. නේද? දැන් නිවන් දකින්න කැමැත්ත තියෙනවා අපි ඒක හොඳටම දන්නවා. දැන් අපිට තේරෙනවා වෙනත් වැඩ යටපත් වෙනවා. එතකොට මේ පැත්තට තියෙන දේවල් වර්ධනය වෙනවා. ඇත්තටම නිවන් දකින්න කැමැත්ත තියෙන කෙනෙක් හැම නිමේෂයකම කුසලය වර්ධනය කරන්න උත්සාහ කරනවද නැද්ද? තියෙන කුසල් වර්ධනය කරන්නත් නැති කුසල් ඇති කරගන්නත් උත්සාහ කරනවා කැමැත්ත තියෙන කෙනෙක්. ඒක ආය අවිවාදී අවිවාදයෙන්ම කියන්න ඕන දෙයක්. අය අමුතෙන් ඔප්පු කරලා පෙන්නන දෙයක් නෑ මම මේ කියනකොටම තේරෙනවා. ඔව් ඇයි අපි අපේ හිත ගැන දන්නේ හින්දා. නේද? ඊළඟට තියෙන අකුසල් අයින් කරන්න උත්සාහ කරනවා නැති අකුසලයකට අම්මෝ පැත්තටවත් එන්න දෙන්නේ නැහැ. අකමැති අකමැති. ඒකට අකමැති හින්දා. එහෙනම් සතර ඉද්ධිපාද අතරින් මේ ඡන්දය කියන එක තුලින් අපිට සම්‍යක්ප්‍රධාන වීරිය වැඩිනවද නැද්ද ඡන්දේ තියෙන කෙනෙකුට? ඡන්දේ හේතු වෙනවද නැද්ද සම්‍යක්ප්‍රධාන වීරියට? නේද? අන්න බලන්න දැන් තුනක් කතා කරා. ඡන්දේ එකක්, ඡන්ද සමාධිය එකක්, ඡන්දේ නිසාවෙන් උපදනා වූ සම්‍යක්ප්‍රධාන වීරිය තව එකක්. නේද? නේද? ඔන්න ඒ තුන එකතු වෙනවා අපේ හිතේ. නිබඳව වැඩ කරගෙන යද්දී. එතකොට ඔන්න බලන්න කියනවා මම දැන් ඡන්ද සමාධි ප්‍රධාන සංකාර ප්‍රධාන සංකාර කියලා කියන්නේ මේ සතර සම්‍යක් ප්‍රධාන ඊර ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාද ආන් ඉද්ධිපාදේ කියන්නේ ඡන්දේ විතරක් නෙවෙයි ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදං භාවේති කියලා දේශනාවේ තියෙනවා. හරිද? එහෙනම් බලන්න මේ ඔක්කොම අපි හරීම පුදුම වෙන්න ඕන කාරණාවක් තියෙනවා. අපි උද්දාමයටපත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඡන්දය කියන්නේ හිතේ උපදින සියුම් ධර්මතාවයක්. සමාධිය කියන්නේ අපේ හිතේ උපදින කාරණාවක්. ඒකත් එක්ක උපදින වීර්යය කියන්නේ අපේ හිතේ උපදින එකක් නේද? බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ මොනවා ගැනද? අපේ හිතේ උපදින ධර්ම ගැන එහෙනම් අපිට අපේ මේ රිදෙන නේද පසුතැවෙන අපහසුකම් තියෙන එපා වුණා වගේ දැනෙන හිත ගැන නේද බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ නේද හිතේ උපදින ධර්ම ගැන නේද කතා කරලා තියෙන්නේ ඒවා අඩු වැඩි කරගන්න එක ගැන නේද කතා කරලා තියෙන්නේ ඒවා සකස් කරගන්න එක ගැන නේද අපේ හිත ගැන කතා කරලා තියෙන්නේ ඔක්කොම පොඩි පොඩි කාරණා නේද එක හැම පැත්තකටම වර්ධනය කරගන්න පුළුවන් මෙයාව පිළිවෙලට සකස් කරගෙන යන්න පුළුවන් කාරණා ටිකයි. හරිද? යමක් කරද්දී විශේෂයෙන්ම යමක් කරද්දී ඒ කරන දෙයට බාධා ඇති වෙමින් එන ධර්මතා තියෙනවා අපේ හිතට. නේද? අන්න ඒවට ඉඩ නොදී මේ ගමන කෙලින් යන්න. ලෝකේ තියෙන අමාරුම ගමන තමයි නිවන් දැකීම කියන්නේ. ඒකට අවශ්‍ය කරන මඟ හෙලිපෙහෙලි කරගන්න කෙනෙකුට අනිත් දේවල් ඉතා සාමාන්‍ය දේවල් වෙනවා. හරි එහෙනම් ඇත්තටම ওই මූලධර්ම ඉගෙන ගත්තොත් අපි කැමැත්ත ඇති කරන්න ඕන කියලා. මගේ ළමයාව යම් ඉලක්කයකට යවන්න ඕන නම් ලෞකික ඉලක්කයකට මොකද කරන්න ඕනේ? එයාගේ හිතේ කැමැත්ත ඇති කරන්න ඕනේ. හරිද? මම නිකන් කියවනවා කියවනවා කියවනවා විතරයි. නෑ මගේ ළඟ මගේ ළඟ වැඩ පිළිවෙලක් තියෙනවද? මගේ ළමයාට කැමැත්ත ඇති කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවද? නෑ හොඳට කෝටු අරගෙන ඇති වෙනකම් නේද පාඩම් කරන එක ගැන මතක් වෙනකොට මේ මනෝවෛද්‍යවරයෙක් හොයන්න යන මට්ටමටම දැන් ඒ තරම් පීඩනය වැඩි වෙන තරම් වැඩ කරලා තියෙන්නේ මේ මේ එහෙම නැතුව මේ ආගේ ඉලක්කයට කැම ඉලක්කයකට කැමැත්තක් ඇති කරවීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපි ළඟ නැහැ. එහෙනම් මේ මාතෘකාව අවුරුද්දක් විතර කතා කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් වටිනවා. නේද? ඊතරම් වටිනවා. ඒ වටින්නේ මොකද මේ වටිනාකම ඒ කියන්නේ හරියටම මෙතනම හදන්න ඕන තැන. ළමයෙකුට තියෙන කැමැත්ත වර්ධනය කරොත් යම්කිසි ඉලක්කයකට එයාට මම කියන්නේ අර අපි කියන්නේ වයින් කරපු බෝනිකා වගේ කියලා. කැමැත්ත කියන එක හැදුවා නම් ඉතිරි ටික වෙනවා. අපි රටේම අවධානය යොමු කරන්න ඕනේ නේද? නේද අපි කතිකාවත දවසේ සිකුරාදා දවසේ කතා කරමුකෝ ලස්සනට ඒක නම් කිය අවුරුද්දක් කතා කරත් ඉතිරි වෙන එක ධර්ම කරුණක් අරගෙන හැමදාම කියන්නේ අපි ගිය සතියේ කිව්වා මෛත්‍රිය කියන එක තියෙනවා නම් ලංකාවම හරියනවා කියලා දැන් මම කියනවා කැමැත්ත කියන එක හදන්න පුළුවන් නම් හරි පැත්තට ලංකාවම හරියනවා කියලා ඒ කියන්නේ කතා කරලා ඉවර කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එක ධර්ම කරුණක තියෙන වටිනාකම පින්වත්නි නිම කරන්න බෑ නිම කරන්න බෑ කියලා වැඩක් නෑ නේද වචනකින් කියලා වචනකින් කියලා සීමා කරන්න වචනකින් කියලා තෘප්තිමත් නෑ මං කියන්න ගත්තොත් ඒකේ තියෙන වටිනාකම මාව තෘප්තිමත් වෙන්නේ නෑ කියලා කියලා කියලා කියලා කියලා දිව ගෙවුණත් තෘප්තිමත් වෙන්නේ නෑ ඒ තරම් වටිනවා බුදුරජාණන් වහන්සේගේ මේක මේ නිකන් ඇති වෙන්න ඕන හැඟීමක් නෙවෙයි මේ වචනේ මෙහෙම කියනකොට ඇති වෙන හැඟීමක් නෙවෙයි ඒක තමන්ගේ ඇතුළට දැනෙන ගැඹුරු, ඊටා ගැඹුරු නිකම් මාරාන්තික වගේ හැඟීමක් ඒක. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්නේ එහෙම වෙන්නේ කොහොම වුණොත්ද? ඒකේ වටිනාකම උරගා බැලුවොත්. හරිද? යමෙක් එහි තියෙන වටිනාකම උරගා බැලුවොත්, ඒ වටිනාකම ඒ කියන්නේ යමෙක් ඒක අත්හදා බැලුවොත් චුට්ටක් හරි අන්න ඒ දැනතර තේරෙනවා මේ මේ ධර්මතා මේ වෙන් කරලා දීලා තියෙන හිත සකස් කරන ධර්මතා කියන ඒවා කොයිතරම්නම් ප්‍රබල වටිනාකමක් තියෙනවද කියලා. ඒකින්ද කැමැත්ත ඇති කර ගැනීමත් ඇති කරගත්ත කැමැත්ත පවත්වා ගැනීමත් නේද? ඒ වගේම මේ කැමැත්ත තව එකක් උතෙන්ට එකතු කරගත්තේ තියෙනවා. ඒ කැමැත්ත කැමැත්ත පිළිබඳව තව එකක් මම උතෙන්ට එකතු කරනවා. ඒක පරිපූර්ණයි මේක. තුන්වෙනි කාරණාව. දැන් අපි දෙකක් කතා කරා. එකක් කැමැත්ත ඇති කර නැති කැමැත්ත ඇති කර ගැනීම දෙවෙනි එක ඇති කරගත්ත කැමැත්ත පවත්වා ගැනීම තව එකක් තියෙනවා ඒක කතා කරලාම ඉන්න එකක් මම උත්සව ශාලාවකට ඇතුල් වෙනවා ඇතුල් වෙනකොට මේ පැත්තේ කැමැති කට්ටියක් ඉන්නවා මේ පැත්තේ ගොඩක් කැමැති කට්ටියක් ඉන්නවා මාව හැරෙන්නේ කොයි පැත්තටද හා එහෙනම් කැමැත්තෙම තියෙනවා ප්‍රභේද වගේක් වඩා කැමැති සහ සාමාන්‍ය කැමැති කියලා ක්‍රියාත්මක භාවයට යන කැමැති දෙකක් ආවොත් එක තැන එක ළඟ ළඟ කැමැති දෙකක් ආවොත් මොකද බාධා වෙන්නේ නැති වෙන්නේ යන්න ඕන හින්දා මම කියන්නේ නේද කැමැති දෙකක් ළඟ ළඟ ආවොත් ක්‍රියාත්මක වෙන්නේ වැඩි කැමැත්ත මම කොළඹ යනවා නුවර ඉඳලා මට ලොකු කැමැත්තක් තියෙනවා කොළඹෙන්ද නමුත් මගදී මම දකිනවා හෝටලයක රස කෑමක් තියෙන හැබැයි මට ඉක්මනට එන්න ඕමනාවක් තියෙනවා නමුත් මට ඊට වැඩිය කැමැත්ත තියෙනවා ආරක කන්න. ඊළ බලනකොට කියනවා නෑ පැය භාගයක් විතර යනවා හදලා දෙන්න ඔය හදලා තියෙන එක දෙන්න බෑ කියලා. ඒත් මම මොකද කරන්නේ? අයින්නවා. එහෙනම් වැඩි කැමැත්තට නේද වැඩි කැමැත්තට යනවා. වැඩි කැමැත්ත තිබ්බේ කොළඹෙන්ද නම් කැමැට වැඩිය හරි කමන්නේ කමන්නේ ඊට වැඩිය මට යන්න ඕන කියලා න්යාය ආයෙනවා පැත්තට. එහෙනම් දැන් කාරණා තුනක් හොයාගත්තා. මේක කොහෙන්ද මේවා අපි ලුප්තලා ගන්නෙ මේ? කාගේ කාගෙන්ද හොයාගන්නේ? අපෙන්මයි හොයාගන්නේ. නේද? අපේ උපකරණයෙම තියෙන දේවල් මේවා. නේද? ඒකට තියෙන්නේ මේක හරි පැත්තට හරවන්න විතරයි. එහෙනම් දැන් මේ කාරණා තුන වෙනකොට ඔන්න දැන් හරියනවා ඕන දෙයක් කරගන්න පුළුවන් තත්ත්වෙට. පළවෙනි එක නැති කැමැත්ත උපදවන්න ඕන, දෙවෙනි එක උපන් කැමැත්ත පවත්වන්න ඕන, පවත්වා ගන්න ඒ කැමැත්ත එන්නෙන්න වර්ධනය කරන්න ඕන. ඒකට වර්ධනය වෙච්ච එක ආය පවත්වන්න ඕන. වර්ධනය වෙන මට්ටමට නැවත පවත්වන්න ඕන. දැන් බලමු මොකද කරන්න ඕනේ කියලා. කැමැත්ත ඇති කරන්න මොකද කරන්න ඕනේ? ඕනම දෙයක් ගැන කැමැත්තක් ඇතිකරනද කරන්න ඕන දෙයක් තියෙනවා. අපි මෛත්‍රිය ගැන කතා කරා ඊපෙරේදා. ගිය සතියේ කතා කරනකොට අපි පළවෙනියෙන්ම කරේ මොකද්ද? දේශේ ආදීනව සහ මෛත්‍රියේ හානිසංස මෙනෙහි කෙරෙව්වා. මම මෙනෙහි කරන්න කිව්වා. ඒත් ගිය සතියේ ඒක මෙනෙහි කරනකොට ওই මූල ධර්ම තමයි මුනේ එතන. දේශේ ආදීනව මතකද අපි හොඳට කතා කරා. ඒක එක්කෙනාට වෙන කරදරකාරී තත්ත්වයක්. නේද? Tamanට, gedara අයට, රටේ අයට, දේශයේ හින්දා ඇතිවෙච්ච දේ කියලා ඒ ඒ ආදීනව කතා කරනකොටම අපිට මෛත්‍රිය වැඩිම පිළිබඳ කැමැත්ත උපදින්න පටන් ගත්තා. නේද? අනේ මම වෛර නැත්තේක් වෙම්වා කියලා හිතෙන්න පටන් ගත්තා. තරහ නැත්තේක් වෙම්වා කියලා. ඊට මෛත්‍රී ආනිසංස කතා කරා ඊට පස්සේ. හ්ම් බලන්න මම එහෙම කියන්නම්. කෙනෙක්ගේ නරක කෙනෙක්ගේ දැන් අපින දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නරක ගැන කතා කරමින් අනිත් එක්කෙනාගේ හොඳ ගැන කතා කරන තාක්කල් හොඳ කෙනා ගැන වැඩියෙන් පහදිනවා නරක කෙනා ගැන වැඩියෙන් අපහදිනවා නේද එහෙනම් ඕනම දෙයක ආනිසංස සහ ඒක නොකිරීමේ ආදීනව අපි දැනගන්න දැනගන්න දැනගන්න දැනගන්න මොකද වෙන්නේ තියෙන කැමැත්ත ඒ කැමැත්ත වැඩි වෙනවා එහෙනම් මොකද කරන්න ඕනේ නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් දැනගන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉදිරියට යන්න ඕනේ නේද හොඳයි මම එකක් දෙකක් නිකන් කියන්නම් මේ ගිය සැරේ හිටිය දිහා මතකද දන්නේ ගිය සැරේ හිටිය ළමයි සමහරට හරක් පැටවෙන්නත් පුළුවන් ගෙසර හිටිය කට්ටිය ෆූස් කටව වෙන්නත් පුළුවන්. මතකද? ඉඩම් මතකද? රස්සා මතකද? මොනවත් මතක නැහැ. එහෙනම් ඒ ඔක්කොම මකලා දාලාද නැද්ද? ඒ ඔක්කොම මකලා දාලා. හරි. ඊළඟට තව එකක් තියෙනවා මේ කාලේ සිද්ධ වෙන දෙයක් මම නිකන් කියන්න. ආරපතේ ආරපතේ චක්කවර්ති සිරින්ගබේ කියලා මේ කඨන චීවර පූජා කරන කාලෙනේ නේද? එතකොට කඨන චීවර පූජා කරානේ දැන් අපි. කරා මේ සිද්ධ කරන කාලේ ඉතින් මේවත් එක්ක එතකොට අපිට ඒ ඒ සක්විති රජකම 30000 වාරයක් හම්බ වෙනවා කියලා හිතන්නකෝ දැන් මේ කටනේ ඉවරක් පූජා කරනවා දැන් එහෙම කතා කියනවනේ වෙලාවකට නේද? ඉදිකටු වාරයක් පාසා සක්විති රජකම හම්බ වෙනවා කියලා. මම අහන්නේ ඉදිකටු වාරයක් පාසා සක්විති රජකම ඇයි? දැන් එක සැරයක් හම්බුණා කියන්නේ ආයෙ සැරයක් ඇයි දැන් ඉන්දිකටු වාරයක් පාස අපි ඉන්දිකටු 50000 වාරයක් ගහලා කියලා එතකොට 30000 වාරයක් ශක්තිති රජකම ඇයි එක සැරයක් මදි හින්දා දෙසරයක් මදි හින්දා නේද 29990ක්ම 999ක්ම තව ඕනේ ඒකද එක්තරයක් මදි හින්දා නේද එහෙනම් ඉතින් ඒ වගේ තමයි ඉතින් සක්විති රජකම ප්‍රත්‍යක්ෂයෙන් ලංකාවේ රජකමත් ඒ වගේ තමයි. නේද? මේක ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් සසර ස්වභාවය වන්න. කීසරයක් රජ වෙලා ඇද්ද? කීසරයක් පොඩ්ඩක් මෙනෙහි කරොත් පින්නන්නේ අපි කීසරයක් නම් මේ ඇස් දෙකෙන් එකම රූපය බලලා තියෙනවද? එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස. ඒකෝ ඇත හැමදාම රත් වෙනවා මේක. හැමදාම දැවෙනවා. මේවා හින්දාම අපි සරෙන් සරේ සරෙන් සරේ අපාය යනවා. පව් කෙරෙනවා. හරි අපාය ගිහලා හරියට දුක් විඳලා දුක් විඳලා මෙහෙ පයින්නවා උඩට ආසරයක්. හරි මෙහෙ පැනගත්තට පස්සේ ආයෙ ඔක්කොම අමතකයි. මේ සමත කියලා මොකද වෙන්නේ? ඉන්නේ කොහෙද කරන්න මොනවද මොකුත් නැහැ පුළුවන් තරම් අකුසල් කරගෙන ආයෙ පල්ලම් බහිනවා. ඉඳලා ඉඳලා මෙහෙම ඉන්න ගමන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පැත්තටත් වැටෙන අවස්ථා තියෙනවා. එහෙ ගියත් මොකද වෙන්නේ? ආයෙ මෙහෙනවා. හරි මේ රවුමේ එක දිගට එක දින හිතේ හිතාගෙන සැප වෙනවා කියලා. එක දවසක් අරගෙන හොඳට බලන්න. ඒ දවසේ උදේ ඉඳන් හැන්දෑව වෙනකම් වැඩපුර ඉඳලා තියෙන්නේ දුක්. හරි. එන්නෙන් එන්නෙන් දවස ගානේ මේ ලැබිච්ච ශරීරය බලන්න මේක මේ ශරීරයම ගැන පොඩ්ඩක් හිතන්නකෝ අප්පා. මේක දුකටමපත් වෙන්න මැරෙන්න හදන ශරීරයක්. දුකටමපත් වෙන්න හදන්නේ. පොඩ්ඩක් නැත්තම් දුක් ඇති කරන අපි මහා මම නිකන් කියන්නම්. මේ වගේ ශරීරයක් හම්බෙලා අපි පුදුම පොරයක් අල්ලන්නේ මේ ශරීරයත් එක්ක. නේද? මේ ශරීරයත් එක්ක පොර අල්ලනවා පුදුම පොරයක් අල්ලන්නේ මේක නඩත්තු කරගන්න. මම කියන්නේ පොළොව මොස් කරනවා වගේ මේක මොස් කරනවානේ කීතරම් මොස් කරනවා. නේද? දැන් මූණ හොදනවා කියන එකට ඔය ඕක මත දෙන්නේ. ඒකට තේරෙනවා මේක මට <laughs> නේද? ඇයි? මේක පොඩ්ඩක් නැත්නම් අපිරිසිදු වෙනවා. අරක වගේම තමයි මේ මහ පොළොවට අපි මොකද කරන්නේ ටයිල් පොළොවක් තියනවා. ඒක ඒකට වතුර දානවා, ෂැම්පු මොන හරි දානවා, අතුල්ලනවා, වියලි දිදි කැලකින් අතුල්ලනවා. මේකටත් මොකද කරන්නේ? වතුර දානවා, දැන් සබන් හරි මොන හරි දානවා, අතුල්ලනවා. නේද? අතුල්ලා සිද්ධ වෙන ආයෙ හොදලා දාලා ආයෙ තේරෙනද මේක මොස් කර කර තියාගන්න වෙලා තියෙන හැම වෙලේම මේක අපිරිසිදු වෙනවා. දැන් කීතරක් විතර මොස් කරක් දන්නේ නැහැ. තව කොච්චර? තව කොච්චර කරන් තියෙනවද? මේ වගේ මේ මහා දුක් ගොඩක් දුක් ගොඩක් සපයන්නේ. එක ඉරියව්වක ඉන්නවත් දෙන්නේ නැහැ මොකද? නේද? එක ඉරියව්වක ඉන්න දෙනවද? නෑ හැරෙන්න ඕන, හරවන්න ඕන, හරව හරව දුක් නැති කරගන්න ඕන. මෙහෙට හරවලා ඔන්න දුක් නැති කරගත්තා. එහෙම ඉන්නකොට ආයෙත් දෙනවා. ආයෙ මෙහෙට හරිලා දුක් නැති කරගත්තා. කකුල් උඩට අරන් දුක් නැති කරගත්තා. නේද? ඊට පෙරලා දාලා දුක් නැති කරගත්තා. ආයෙ ඉන්දෝල පෙරලා තියන්නත් ගෑ එක දිගට. අර මහ පුදුම වදයක් ඉන්නේ. මේ මොකද මේ? සසර කොච්චර කල් තාම මෙහෙම විඳින්නද? නේද? ඉතින් මේ වගේ බොහෝ දේවල් ඊළඟට പ്രേත විෂය, භූත විෂය, එතකොට මලයක් වූ, නිරිසත්තු, ඒ කියන්නේ තිරිසන් වූ මේ ඉන්න හැම තැනකම කැරකෙන්න තියෙන අපිට විඳින්න තියෙන අනත්ත අප්‍රමාණ දුක්ඛන්දරාව මෙනෙහි කරනකොට මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතනවා. නැත්නම් මේ ජීවිතේ අපි නොයෙකුත් ඉලක්ක වලට යන්න ලෑස්ති වෙනවා සන්තෝෂ වෙන්න කියලා. කොහොම හරි ගියේ නෑ. හ්ම්. ඒ මොන ඉලක්කයකට ගියත් එතන සන්තෝෂේ නෑ අපි වැරදිලා. අපි මෙන්න මෙතන සන්තෝෂය තියෙන කියලා ඉලක්කයට ගිහින් අපි අපි මොකක් හරි දෙයක් ගයක් හදාගත්තොත් තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා හිතුවා. අන්තිමට නේද? ගේ තියෙනවා සතුට නැහැ. වාහනයක් ගත්තොත් තමයි සන්තෝෂයෙන් ඉන්න කියලා හිතුවා. අන්තිමට වාහනේ තියෙනවා සතුට නැහැ. අපි ලං වෙන ලං වෙන ඉලක්කය තුලින් තමයි සතුට ලබා ගන්න පුළුවන් කියලා. අහවල් කෙනාව විවාහ කරගත්තොත් තමයි මට සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතා. විවාහ කරගත්තා. අන්තිමට විවාහය සහ ඒ කෙනා ඉන්නවා සතුට නෑ. හැබැයි නැති වුණා නම් තමයි වැඩේ. එල්ලලා මැරෙන්න යනවා. නෑ හිතෙන්නේ මතනමයි සතුට තියෙන කියලානේ. ලැබුණාට පස්සේ තමයි තේරෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ පින්නන්නේ අපි මේ ලෞකික ජීවිතවල යන ඉලක්කයට ගියාට එතන ඒ සතුට පවත්වන්න බෑ කියලා තේරෙන්නේ නැහැ. ඒ ඉලක්කෙන් නෙවෙයි සතුට තියෙන්නේ මෙහි තියෙන්නේ. මෙහි වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒක නොතේරෙන හින්දා අපි මේ තේරුමක් නැති ඉලක්ක වලට යනවා. මේකේ තේරුම ජීවත් වෙන්න එපා ජීවත් වෙන්න ලෞකික ජීවිතේ ගොඩනගන්න එපා කියන එකද? නෑ පිස්සු වගේ ඒක ගොඩක් ගන්න නැතුව බුදිය ගෙන ඉඳලා හරියන්නේ නෑ ගෙවල් වලට එලා මේ මුකුත් වැඩක් නෑ කියලා ධර්මයේ තුල තියෙන ඒක නෙමෙයි ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා ඒක ලෞකික ජීවිතේ Tamanට අවශ්‍ය කරන ඉලක්ක වලට ගොඩනගන්න ඕනේ කුසලයක් කරන්නේ නැත්නම් පින්නද ලෞකික ජීවිතේ හරි ගොඩක් වර්ධනය කරන්න නිවන් දකින්න වැඩ කරන්නේ නැත්නම් ලෞකික ජීවිතේ ගොඩක් වර්ධනය කියලා අඳුම ගන්න වැඩි හිණි නිවාසයක් හරි දාන්නකෝ ඔය දැන් උඟක් කට්ටිය මේ මොකටද ඔච්චර හම්බ කරලා කියලා නිකන් ඉන්න හම්බ කරන්න අවස්ථාවක් තියෙනවා ඒක නවත්තලා පටන් ගන්න පටන් ගන්න ඕන තීන මිද්දේ නෙවෙයි දැන් හුඟක් අය මේ ධර්මයේ තුලට ඇවිල්ලා මොකද කරන්නේ? තමන්ගේ කාර්යක්ෂම ජීවිතය නවත්තලා තීන විද්‍යට බොරු වෙලා නිකන් ඉන්නවා. ඒක නවත්තන්න ඊට වඩා වේගෙන් පටන් ගන්න ඕන මොකද්ද? නිවන් දකින වැඩ පිළිවෙල. හරිද? කායනාස්ති කිරීම කියන එක මේ ධර්මයට ගැළපෙන එක නේ. කොහොම නමුත් කමක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ආදීනව සහ ආනිසංස මෙනෙහි කරන්න. අද දවසේ අපි පැවරුමක් විදිහට දෙන්නේ. හෙට තවත් මේ ගැන කතා කරමු. ඔය විදිහට නිවන් දැකීමේ ආදීනව නිවන් දැකීමේ ආනිසංස සහ නිවන් නොදැකීමේ ආදීනව ටිකක් මෙනෙහි කරලා කොහොම හරි කරලා දන්න ටිකක් හොඳට මෙනෙහි කරලා ඔය තිරසංගත සත්වය ගැන එහෙම මෙනෙහි කරලා කැමැත්ත උපදවා ගන්න නිවන් දකින්න. අද අද බලන්න මේක මෙනෙහි කරලා මෙනෙහි කරලා කැමැත්ත උපදවා ගන්න. ඒ කැමැත්ත එන්නෙන් එන්නෙන් එන්නෙන් වර්ධනය කරගන්න. එතකොට අද හැන්ද වෙනකොට හිතෙනවද කියලා බලන්න මම කොහොම හරි නිවන් දකින්න ඕන කියලා. හරිද? සාමාන්‍ය වැඩක් කරනකොටත් ඒ විදිහට මෙනෙහි කරන්න. භාවනාවක් විදිහටත් මේක කරන්න. කරලා හිතේ තියෙන කැමැත්ත වර්ධනය කරගන්න බලන්න කැමැත්ත ඇති කරගන්න බලන්න ඒ කැමැත්ත දැන් මේ බණහදිත් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච කැමැත්ත පවත්ව ගන්න වැඩපිළිවෙල හදාගන්න. හරි දවසකට විනාඩි ගාණක්වත් අඩුම ගානේ මේකේ අරමුණ මෙනෙහි කරන් අපි අරමුණ මෙනෙහි කරන්න කාලයක් තියාගන්න ඕනේ. හරිද? මතකද මම නිවන් මාර්ගයේදී කිව්වා විනාඩි 40යි 40යි උදේ හවස 10යි අරමුණ මෙහි කරන්න කියලා. මතකද? අනිවාර්යෙන් භාවනා කරන්න උදේ 7යි හන්දාවේ 40යි 80යි අරමුණ මෙහි කරන්න 10යි කියලා 90යි 1440න් 90 අඩු කරපුවම 1350 කෙරෙස් වලට 90ක් මේ පැත්තට. එතකොට ඒකවත් නැත්තම් බෑ බෑ බෑ බෑ කියන්න කිව්වා. නේද? මට බෑ මට බෑ කියන්න කිව්වා. එතකොට ඊළඟ අවුරුද්දේ ඊළඟ ඊළඟ භවයේ උඹෑ උඹෑ කිය කී ඉන්න පුළුවන් කියලා කිව්වා. නේද? නේද බෑ බෑ බෑ බෑ කිය කියන 90ක්වත් වෙන් කරන්න බැයි නම් නේද මොකද්ද මේ ජීවිතය කියලා කල්පනා කරලා බලන්න එහෙම කළා අපි අද කැමැත්ත උපදවා ගන්න අවශ්‍ය කරන කටයුත්ත සිද්ධ කරන එක තැනකටලා මෙනෙහි කරන්න හොඳට හෙට දවසේ අපි නැවත වාරයක් මේ කැමැත්තට බාධා වෙන්නේ මොනවෙන්ද කියලා සාකච්ඡා කරමු ඊට පස්සේ අපිට පුළුවන් අනිත් දවසේ ධර්ම සාකච්ඡාව ආදිය ආදියෙන් තවදුරටත් මේ පිළිබඳව බොහෝ කාරණා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන ඉතින් හැමෝටම හැම වෙලෙම ප්‍රාර්ථනා කරනවා දවසේ ඊටම යහපත් දෙයක් සිද්ධ වෙමින් තියෙන්නේ තමයි තමන්ව මේ ලෝකෙට බිහි කරලා ඊටාත්ම ආදරයෙන් සලකලා පෙර කර්ම හින්දා අපිව මේ ලෝකෙට වැටිලා අපේ කර්ම හින්දා අපේ වැරද්ද දෙමාපියන්ගේ වමනාවට නෙමෙයි අපිව සකස් වෙන්නේ අපේ කර්මයෙන් හින්දායි අපි කොහරි පොහොරක් තියෙන තැනකට වැටෙන්නේ ඉතින් ඒ වැටුනහම නැගිට ගන්න බැරුව කතා කරගන්න බැරුව ඇවිද ගන්න බැරුව ඒ කිසිම දෙයක් කරගන්න බැරුව අසරණම අසරණ තත්යකට අපිපත් වෙන්නේ ඇස් පෙවුනට අන්ධයෙක් වගේ කන් දෙක ඇහුනට බීරෙක් වගේ නැගිට ගන්න බෑ කොරෙක් වගේ මන්දබුද්ධිකයෙක් වගේ ඉතින් ඒ වගේ තත්යකට වෙලා අසරණම තත්යකට වැටලා වැටෙන වෙලාවේ මගේ දරුවාය කියලා අරගෙන මැසිගේ මధుරයේ හානියක් වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන්නේ අම්මා තාත්තා. ඉතින් ඒ අය වෙනුවෙන් කළ යුතු ලොකුම දේ තමයි ණය ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ අය ධර්මානුකූල ජීවිතයකට පත් කිරීම සහ ඒ අය වෙනුවෙන් දිය හැකි උපරිම දාණය සබ්බදානං ධම්මදානං දිනාති. මේ ආදරණීය දරුවෝ කල්පනා කරා අම්මා තාත්තා වෙනුවෙන් කළ හැකි ලොකුම දේ තමයි අපි ධර්ම දානයක් සකස් කිරීම කියලා. ඉතින් මේ පින්නන්ත පිරිස මොකද කළේ? දෙමව්පියන්ගේ 60 වන විවාහ සංවස්තරය වෙනේ අද දවසේ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරනවා. අංගොඩ හිඹුටාන පාර සමගි මාවතේ පදිංචි මැදවත්ත පවුලේ දූපතුන් ඇතුළු පවුලේ සෑම දෙනා තමන්ගේ දයාබර අම්මා තාත්තගේ 60 වෙනි විවාහ සංවත්සරයේ නමින් තමයි ඒ ආශිර්වාද කිරීම සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරන්නේ. දෙමාපියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේට අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා පුණ්‍ය අනුමෝදනා කරන්නත් සියලුම දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ සමූහයාට පුණ්‍ය අනුමෝදනා කරන්නත් ඒ වගේම නම් නියපරලෝකයේ සියලුම ඥාති හිත මාත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා.